බුද්ධික මහත්මයා අවසරයි ස්වාමීන් වහන්සේ ප්‍රශ්න කීපයක් අහලා තියෙනවා විශේෂයෙන්ම අපේ දහම් සෙවන ස්වාමීන් වහන්සේ අහලා තියෙනවා පාරමී ගුණ වඩ වඩාත් සම්පූර්ණ කර ගැනීම සඳහා පුද්ගල ස්වභාවයෙන් තොරව ධර්මාතාවයන් ප්‍රගුණ වීමක් වශයෙන් ගෙන සිදුවන්නේ නම් පහසු වන්නේ දැයි පැහැදිලි කර දෙන සේක්වා අනිවාර්යයෙන්ම පහසු වෙනවා. ඇත්තටම දැන් මේ මෙතන පුද්ගල ස්වභාවයක් නෙමේ ධර්ම ස්වභාවයකයි පවතින්නේ කියන එක යම් කිසි කෙනෙකුට වැටහෙනවා නම් ඒ ඒක નિවරදිව වැටහෙනවා නම් ඒ වැටහීම කියලා කියන්නේ ඒ තරත්තාගේ පාරමිතා ධර්ම බොහෝ දුරකට වර්ධනය වෙච්ච අවස්ථාවක්. සහ විදර්ශනාව බොහෝ දුරකට වර්ධනය වෙච්ච අවස්ථාවක් තුල තමයි ඒතනත්තාට මෙතන සත්‍යයක් පුද්ගලික ආත්මයක් නැහැ පවතින්නේ නාම රූප ධර්ම සංස්කාර ධර්ම පමණයි කියන එක පැහැදිලිව වැටහෙන්න ගන්න. ඉතින් ඒ தත්ත්වය තහවුරු වීමනේ සෝවාන් ඵලය කියලා කියන්නේ. එතකොට සෝවාන් ඵලයට ආසන්න තත්වයක තමයි ඒක Tamanට පැහැදිලිව දැනෙන්න ගන්න. දැන් අපිට අපි හැමෝටම ඒ දැනුම තියෙනවා බුද්ධ දේශනාවෙන් අහලා සහ හිතලා ඒ ඇසූ සහ සිතූ වැටහීමෙන් එතනට යන්නේ නැහැ ඒක Taman තුලින් Tamanට පැහැදිලිව ප්‍රත්‍යක්ෂ දැනෙන මට්ටමකට මේ ප්‍රඥාව වැඩෙන්න ඕනේ. ඉතින් ඒක වැඩෙන්නේ දිගු කලක් අර විදිහට සංස්කාරයන්ගෙන් සහ පංචස්කන්ධයන්ගෙන් මිදීමේ කැමැත්ත ඇතුව මෙතන සත්වයේ පුද්ගලයක ආත්මයක් නෙමෙයි නාම රූප ධර්ම සමූහයක් තියෙන්නේ කියන යථාර්ථය දැකීම සඳහා විදර්ශනා කිරීමේ ප්‍රතිඵලයක් හැටියට තමයි මේ ඥානය ටිකෙන් ටික අවදි වෙන්නේ. යම් කිසි කෙනෙකුට ඒ ඥානයේ ඇතුව මේ ගමන යන්න පුළුවන් නම් ඒතනත්තාට නිවන් දැකීම බොහෝ දුර ගමනක් වෙන්නේ නැහැ. හොඳයි ස්වාමීන් වහන්සේ.